ඒක බුදුරජාණන් වහන්සේ උපඩ්ඩ කියන සූත්‍රයේ සාරිපුත්ත සූත්‍රයේම හරි පැහැදිලිව පෙන්වුවා උන්වහන්සේ මේ ලෝකේ පරම කල්යාණ මිත්‍රය තමයි කව තථාගතයන් වහන්සේ කියලා කියන්නේ. එතකොට මේ පරම කල්යාණ මිත්‍රය පින්වත්නි ලෝකයට ධර්ම දේශනා කරාට පස්සේ ඒ ධර්මයෙන් මොකද්ද කෙරෙන්නේ කියලා උන්වහන්සේ මේ දේශනාවලදී පෙන්නනවා. කල්යාණ මිත්‍රෝ තථාගතෝ මා කරා පැමිණිලා ඉපදීම උරුම කරගත් සත්‍යය ඉපදීමෙන් නිදහස් වෙනවා කියව සත්‍යයන්. එතකොට ඉපදීමෙන් නිදහස් වෙන්න කල්යාණ මිත්‍රයාගේ උපකාරයක් තමයි එහෙනම් ලැබෙන්නේ. ඊළඟට උන්වහන්සේ වදාළ ජරාවටපත් වීම උරුම කරගත් සත්‍යෝ තථාගතෝ මා කරා පැමිණිලා කල්යාණ මිත්‍රෝ මා කරා පැමිණිලා ඒ ජරාවෙන් මිදෙනවා. ওই විදිහට ශෝක වැළපීම් දුක් දුම්නස් සෝසුසුම් හෙලීම් මරණ හැමදෙයින්ම කල්යාණ මිත්‍රෝ මා කරා පැමිණිලා එවෙන් මෙදෙනයි කියලා කිව්වා. එතකොට පින්වත්නි තථාගතයන් වහන්සේගේ කල්යාණ මිත්‍රත්වය ලැබුණේ මොකටද කියන එක උන්වහන්සේ ওই කාරණෙන් අපිට පෙන්වලා තියෙනවා. ඒ කල්යාණ මිත්‍රයාගේ ධර්මය අපිට උපකාරී කරගෙන සෝතාපට්ටි අංග හතරක් දියුණු කරගන්න පුළුවන්. කල්යාණ මිත්‍රාශ්‍රිත මත පිහිටලා. ආන්ගේ සෝතාපට්ටි අංග හතර ඔබට මේ වෙලාවේදී කියා දෙන්න අපි කල්පනා කළා. පින්වත්නි යම් කිසි කෙනෙකුට කල්යාණ මිත්‍රයෙකුගේ ඇසුරක් ලැබුණට පස්සේ එයාට බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල පැහැදිලිව ලොකු ගමනක් යන්න පුළුවන්. ධර්මයේ තුල ඒ යන්න තියෙන ගමන කල්යාණ මිත්‍රයන් මතම පිහිටපු එකක්. එතකොට බුදු කෙනෙකුගෙන් ලැබෙන්නේ මේ ලෝකේ පරම කල්යාණ මිත්‍රත්වය කියලා මම ඔබට මතක් කළා. ඒ බුදු කෙනෙකුගේ පරම කල්යාණ මිත්‍රත්වයේ වගේම පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියා දෙන යම්තාක් ස්වාමීන් වහන්සේලාද්ද ඒ ස්වාමීන් වහන්සේලාත් ඔබට කල්යාණ මිත්‍රයෝ වෙනවා ඔබේ නිවන් මාර්ගට උපකාරයක් කරනවා නම් ඒකට හේතුව ධර්මයක් ඇහුවට පස්සේ ධර්මය Tamanට ලබා දුන්න කල්යාණ මිත්‍රයා තථාගතයන් වහන්සේ වදාලා සෝතාපට්ටි අංග හතරේ බාහිර අංග දෙකම ඇති කරලා තියෙනවා. කල්යාණ මිත්‍රය. මොනවද බාහිර අංග දෙක? කල්යාණ මිත්‍ර ආශ්‍රයයි සද්ධර්ම ශ්‍රවණය. එතකොට ඔබට කලන මිතුරෙක් ඇසුරු කරන්න ලැබුණාට පස්සේ ඒ කලන මිතුර හරහා සද්ධර්මය ලැබෙනවා නම් අන්නේ සද්ධර්මය ලැබෙන කෙනා තමයි කල්යාණ මිත්‍රයා කියලා අඳුනගන්න ඕනේ ඔබ. මොකද ඒක එහෙම කියන්නේ කල්යාණ මිත්‍ර කියන වචනේ හරි පුදුම විදියට මේ හැල්ලු කරලා තියෙනවා සමාජයේ. මේක හරි නිකන් සුළුවෙන් අරගෙන තියෙනවා. අපිට ඉස්කෝලේදී මතකයි ඉගෙනුවා කල්යාණ මිත්‍රය කියන්නේ කවුද කියලා දුකේදී සැපේදී ළඟින් ඉන්න කෙනා කියලා. කල්යාණ මිත්‍ර කියන වචනේ පින්වත්නි ධර්මයේ තුල තියෙන එක. එතකොට මේක අවුරුදු දහස් ගාණක් තිස්සේ භාග්‍යතුන් වහන්සේ විසින් වදාළ දෙයක් හැටියට අපිට ලැබිච්ච එක. නමුත් ඒක මේ දුකේදී සැපේදී ළඟින් ඉන්න කියන වචනේ දීලා තියෙන්නේ මන්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒකට හේතුව දුකේදී සැපේදී ළඟින් ඉන්න කියන අර්ථයේ කොහෙත්ම කල්යාණ මිත්‍ර කියන වචනයට ගන්න බෑ. කල්යාණ කියන වචනේ තේරුම උතුම් කියන එක. කල්යාණ කියන pāli වචනය මේ වචනේ තේරුම උතුම්. එතකොට කල්යාණ මිත්‍රය කියන්නේ නම් මොන මිත්‍රයද? උතුම් මිත්‍රයා. නමුත් දුකේදී සැපේදී ළඟින් ඉන්න උතුම් කෙනෙක්ම ඕනේද? අපි හිතමු මත්වීම් ඔස්සේ යන මිනිස්සු ඉන්න ඕනතරම් බේබදු මිනිස්සු ඒ බේබදු මිනිස්සුන්ටත් නැද්ද පින්වත්නි දුකේදී සැපේදී ළඟින් ඉන්න අය ඕනතරම් ඉන්නවා එතකොට ඒ අයට කල්යාණ මිත්‍රය කියලා කියන්න පුළුවන් කවදාකවත් බෑ උතුම් මිත්‍රය කියන එක කියන්න බෑ අර දුකේදී සැපේදී ළඟින් හිටිය කියලා එතකොට එහෙනම් යම්කිසි කෙනෙකුට අපිට කල්යාණ මිත්‍ර කියන වචනේ දෙන්න පුළුවන් වෙන්නේ පින්වත්නි ඒ කෙනා තුල තියෙනවනේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයට යොමු කරන ගතිය. ඒ ගතිය නැත්තම් එයාට ඒ වචනේ පාවිච්චි කරන්න බෑ ඒක සුදුසු නෑ. අපිට එතකොට මේ ඉස්කෝලේ දුගන්නප එකේ පැහැදිලි වෙනසක් තියෙනවා. ඒ වෙනස තේරුම් අරගෙන අපි මේ දේශනාව ඉදිරියට දැනගන්න ඕනේ. නැත්තම් මමත් මෙතන කල්යාණ මිත්‍ර කියලා කියනකොට ඔබේ ඔළුවට එයි අර ඉස්කෝලේ උගන්වපු සංඥාවෙම. යමෙකුට පින්වත්නි ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඒ ශ්‍රද්ධාව තියෙන කෙනාම වෙන්න ඕනේ කල්යාණ මිත්‍රයෙක්. කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා කියලා යම් කිසි කෙනෙක් හඳුන්වද්දී ඒ මනුස්සයාට ශ්‍රද්ධාවක් නැත්තම් එයා කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ නැහැ කවදාකවත්. ශ්‍රද්ධාවට ආව වගේම පින්වත්නි තමන්ගේ මිත්‍රයවත් ශ්‍රද්ධාවට ගන්න කෙනෙක් වෙන්න ඕනේ. ආන් ඒ කෙනා කල්යාණ මිත්‍රයෙක්. එතකොට යම් කිසි කෙනෙක් සීලයක් රකින්නවා නම් ආන් ඒ කෙනාම තමයි කල්යාණ මිත්‍රයෙක් වෙන්න සුදුසු. සිල් රකින්න මිනිසයා තවත් කෙනෙකු සීලයට පොළඹව ගන්නවා නම් එයා කල්යාණ මිත්‍රෙක්. එහෙම නැත්නම් කල්යාණ මිත්‍රෙක් වෙන්නේ නැහැ කවදාකවත්. දැන් ස්වාමීන් වහන්සේලා හිටියට අපිට පවා තේරෙනවා මේ සමාජයේ වැඩ ඉන්නකොට සමහරු පින්වත්නි සීලේ හරි ගරු කොට සලකනවා. සමහරු සීලේ හරි මේ ලිහිල් කරලා තමයි දකින්නේ. ඉතින් දැන් අපිට උනත් සමහර ස්වාමීන් වහන්සේලා මුණ ගැහුනම ඒ චූටි කුඩා අනුකුඩා ශික්ෂාපදයකට පවා කැමැත්තක් බයක් ඇති කරගෙන රකින්න කියලා පොළඹවන සයන්සලා ඉන්නවා. හැබැයි තව සමහර සයන්සලා කියනවා මේ අද ওই සමහර ශික්ෂාපද රකින්න බෑ. ඕවා කර කර මේ ගමන යන්නත් බෑ. ඒ නිසා ඔය මේ පුළුවන් එකක් කරගෙන යන එක තමයි වටින්නේ මේ කාලේ හැටියට ඒකත් වටිනවා. එහෙම කියලා අර ලීල් කරලා අපේ මනස ටික ටික අර පැත්තට වටන්න උත්සාහ කරන අයත් ඕන තරම් ඉන්නවා. ඒතර ඒගොල්ලෝ පින්වත්නි කොච්චර අපිත් එක්ක දුකේදී සැපේදී ළඟින් හිටියත් එයාට කල්යාණ මිත්‍රය කියලා කියන්න බෑ. දැන් අපිට මේ කල්යාණ මිත්‍රයාගේ ස්වરૂපය තේරුම් ගන්න පුළුවන් ওই සෝතාපට්ටි අංග හතරේ ඊළඟ කාරණාවත් එක්ක. කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරද්දී ඒ ඇසුරු කරන කෙනාට පින්වත්නි සද්ධර්ම ශ්‍රවණය ලැබෙන්න ඕනේ. සද්ධර්මය අහන්න ලැබෙනවා නම් ආන් ඒක නා තමයි කල්යාණ මිත්‍රය. මේක මේ ගිහි කෙනෙක් පැවිද්දෙක් ඇසුරු කරන්න ඕනේ ඔක කරන්න. සමහරලාට අපි දන්නවා අද අපිට මුණ ගැහෙන පින්වත්නි කාර්යාලවල යාළුවෝ වුණත් සමහර අවස්ථාවලදී පේනවා හොඳටම ඒ යාළුවෝ උත්සාහ කරනවා අර තමන්ගේ අනිත් යාළුවවත් මේකට කොහොම හරි සම්බන්ධ කරගන්න. සමහර කාර්යාලවල වැඩ කරන අය අපිට කියනවා කතා කරලා ස්වාමීන් වහන්සේ අපි දැන් පුදුම සැනසීමකින් ඉන්නේ හරි සතුටක් දැනෙනවා ජීවිතේ සැහැල්ලුවක් දැනෙනවා අපි කැමති අපේ කාර්යාලය වැඩ කරන අනිත් යාළුවොත් මේකට ගන්න ධර්මයේ අහන පිරිසක් බවට පත් කරන්න මේ රටේ සමහර අමාත්‍යංශවල පවා ඇතැම් දෙනා ඒ විදිහට මනසක් හදාගෙන තියෙන අපිට පේනවා එතකොට ඒකෙන් කියවෙන්නේ මොකද්ද කල්යාණ මිත්‍රය සමාජය තුළ තාමත් ඉන්නවා ගිහි පිරිස අතර උනත් තරුණයෝ අතර උනත් වින්වත්නි. ඒතරට ඒ අයගේ ඇතමෙක් යම් කාර්යාලයක වැඩ කරනකොට ඒ ඉන්න අනිත් අයටත් ලොකු යහපතක්. එහෙනම් මේ කල්යාණ මිත්‍රයකින් සද්ධර්මය ලැබෙන්න ඕනේ. සද්ධර්මය ලැබෙනවා කියලා කියන්නේ තමන්ම ධර්මයේ කියන්නේ ඒක නෙමෙයි. ධර්මයේ කියන තැනට යමෙක්ව පොළඹවනවා නම් ඒත් කල්යාණ මිත්‍රත්වයක් තමයි. දැන් ඔය ගටිකාර කියලා කාශ්‍යප බුද්ධ ශාසනයේ හිටිය මිනිසෙක්. මේ මිනිසයා කවුරුවත් නෙමෙයි අද ඉන්න විශේෂ බ්‍රහ්ම ලෝකයේ සහම්ප්‍රති බ්‍රහ්ම රාජ්‍ය හැටියට අපි සලකන මහා බ්‍රහ්මයේ විදිහට ඉන්න බ්‍රහ්ම රාජ්‍යයි අනාගාමී වෙච්ච කෙනෙක් මේ ගටිකාර දුප්පත් ඒ කාලේ මනුස්ස ලෝකයේදී මෙයාට හිටියා හරි පෝසත් යාළුවෙක් ජෝතිපාල කියලා ජෝතිපාල කියන්නේ කවුරුවත් නෙමෙයි අපේ බුදුරජාණන් වහන්සේගේ ගිය බුද්ධ ශාසනයේ උපත කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ ගිය බුද්ධ ශාසනයේ ඉපදලා හිටියේ ජෝතිපාල කියන තරුණයා වෙලා හොඳ ධනෙ තීච්ච කෙනෙක් අර ගටිකාරයක චූටි කාලේ දැන් යාළුකම තිබුණා. ඉතින් දැන් ජෝතිපාල කිසිම විදියකින් ධර්මයට සම්බන්ධ නැහැ. ධර්මයට හිත නැමෙන්නේ නැහැ. ගටිකාර නිතරම ජෝතිපාලට කියනවා යම් ආරාමේ පැත්තේ අපි බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙමු. කොච්චර කිව්වත් පිළිගත්තේ නැහැ. ජෝතිපාලට ඇහෙනකොට ජෝතිපාල බයිනවා. ඒ කාලේ සමහරලාට ජෝතිපාල කියලා තියෙන ඔය හාලකන්නේ මුඩු මහණු කියලා තමයි බැනලා තියෙන්නේ. ඒ වචනේ හිමම කියලා තියෙනවා. ඒක කියන්නේ මොකද? ගස් යට වාඩි වෙලා ඉන්නවලු බොරුවට භාවනා කරනවා කිය කිය කාලේ කනවලු. නිකන් වැඩක් කරගන්න පුළුවන් වෙලාව ගහක් යට වාඩිලා භාවනා කරනවා කියලා මුඩු මහණු මොනවද මේ කරන්නේ අපි වගේ වැඩක් පොලක් කරලා ඉන්න බෑ අන්න එහෙම තමයි හැමතිස්සෙම කියලා තියෙන්නේ. ඒතර දැන් ජෝතිපාලගේ මේ තියෙන తত্ত্বය සමාහලට තියෙන ධනයත් එක්ක ඉදිමිච්ච ඔලුවක් තරුණෙක්නේ ධනවත් තරුණෙක්. නමුත් ගටිකාර දුප්පත් උනත් පින්වත්නි ගටිකාරට හැම තිස්සෙම හිතේ තියෙනවා මං කොහොම හරි මෙයාට සද්ධර්මය අහන්න දෙන්න ඕනේ. එහෙම කියලා එයා දවසක් පින්වත්නි නාලා ඉවරලා දෙන්නත් එක්ක එනකොට බෙල්ලෙන් අල්ලලා ඇදලා කිව්වලු අද එන්න ඕනේ කියලා. එයා හරි දැඩි ගතියකින් කිව්වලු අද එන්න ඕනේ යන්න කියලා. එතකොට කල්පනා කරාලු සාමාන්‍යයෙන් මේ මං වගේ ධනවත් කෙනෙකුට මෙයා කොච්චර යාලුකම තිබුණත් එහෙම බිල්ලින් අල්ලලා ඇදලා කියන්න තරම් මොකක් හරි එහෙනම් හේතුවක් ඇති කියලා ඔන්න ආවා. නිය මොකද්ද කියලා බලන්න ආවා. ඉතින් ඇවිල්ලා අන්තිමට ධර්මයේ තේරුම් ගත්තා මහාන වුණා ජෝතිපාල. මහාන වුණා ඊළඟ බුද්ධ ශාසනය මේ සම්බුද්ධත්වයට පත් වෙන්නේ කෙනා. මේ විදිහට මේ මුඩු මහාන කාලකණිකගේ බැන බැනනේ ඉඳලා තියෙන්නේ ලබන බුදු ශාසනයේ බුදු වෙන්නේ කෙනා. නමුත් ඒ කෙනාටත් මේ උතුමාටත් කල්යාණ මිත්‍රයෙක්ගේ පිහිට වුණා මීට පෙර බුද්ධ ශාසනයේදී ධර්මයේ තේරුම් ගන්න. එතකොට එතෙන්දී කල්යාණ මිත්‍රයා පින්වත්නි මේ එන්න යන් කියලා කතා කරාම නෙමෙයි කියන්නේ ධර්මයේ කොහොම හරි තියෙන තැනට හරි යොමු කරා ඒක අර අපිට තේරෙනවා සමහරවිට දැන් වර්තමානයේත් ඇතැම් තරුණයෝ පන්සල් එක්ක සම්බන්ධතාව පවත්වන අවස්ථා අපි දැකලා තියෙනවා. එතකොට ඒ ඔය කියපු ගටිකාර ජෝතිපාලව යොමු කරපු කෙරිල්ලකට නෙමෙයි. සමහර වෙලාවට අපිට ඒක පේනවා. ඇතැම් තරුණ ස්වාමීන් වහන්සේලාවත් නොමගට යවන තරුණයෝ සමහර ගම්වල ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය කරන ධර්මයට විනයට නොගැලපෙන යම් කිසි දෙයක් තියෙනවා නම් ඒව ගෙනල්ලා දෙන්න සැදී පැහැදී ඉන්න තරුණයෝ ඉන්නවා. නිකන් උදාහරණයක් ගත්තොත් මත් වතුර වගේ දෙයක් වුණත් ගෙනල්ලා දෙන්න සැදී පැහැදී ඉන්න තරුණයෝ ඉන්නවා. එතකොට ඒ තරුණිය ඇසුරු කරලා ස්වාමීන් වහන්සේලා හරහා මොන හරි බඩු මුට්ටු ලබාගෙන අර දෙගොල්ලගේ හුවමාරු කරනවා. දැන් මේ වාගේ දෙයක් කලාතුරකින් නමුත් පින්වත්නි කරනකොට එයට එකතු වෙලා තවත් තරුණෙක් කියනවනම් මේ යම් පන්සල පැත්තේ රවුමක් දාලෙමු. අන්න ඒ වගේ එකතු වෙලා යනවනම් ඒව නෙමෙයි මේ කියන්නේ. පන්සලට යනවා, හාමුදුරු ඇසුරු කරනවා. එවැනි ඇසුරක් නෙමෙයි පින්වත්නි. ධර්මයේ අවබෝධය කරා යන ආකාරයේ ඇසුරක් පවත්වනවා නම් කල්යාණ මිත්‍රයන් කියන්නේ අන්නේ අයයි. ඒතර මේ විදිහට තරුණයෝ අද සමාජය තුළ බිහි වෙලා තියෙනවා. අන්න එහෙම කල්යාණ මිත්‍ර ඇසුරු ඇසුරට ලැබුණාට පස්සේ පින්වත්නි අපිට පුළුවන්කම තියෙනවා ධර්මය අහන්න ඒ අපේ අනික් මිතුරාටත් සලසන්න. දැන් එතකොට දෙන්නා තුල වැඩෙන්නේ මොකද්ද? සෝතාපට්ටි අංග වල මුල්ංග දෙක. ඔය කල්යාණ මිත්‍ර ආශ්‍රයයි සද්ධර්ම ශ්‍රවණයයි කියන මුල්ංග දෙක ලැබුණාට පස්සේ ඔබ හොඳට දකින්න අංග හතරෙන් බාහිර අංග දෙක හැටියට තියෙන ওই දෙක. ওই දෙක අපිට පිටින් ලැබෙන්න ඕනේ. මට ධර්මයේ කියන කල්යාණ මිත්‍රයෙක්ගේ ඇසුර පිටින් ලැබෙන්න ඕන එක. මට ධර්මයේ ඇහෙනවා කියන ඒ කල්යාණ මිත්‍රයෙක්ගෙන් ඇහෙන ධර්මයේ පිටින් ලැබෙන්න ඕන එකක්. ඒ කියන්නේ මා තුලති උපතින් ලැබුණේ නැහැ. කවදාකවත්. මම උපතින් කල්යාණ මිත්‍රයෙක් වෙලා ඉපදුනෙත් නැහැ. මං උපතින් සද්ධර්මයේ දන්න කෙනෙක් වෙලා ඉපදුනෙත් නැහැ. අපි සමහරවිට පෙර සසරේ පුරුදු කරන්නේ නැති නමුත් පින්වත්නි අපිට පෙර සසරේ ලැබුණත් මේ සසරේ එක මතුවලා ආවේ කල්යාණ මිත්‍රිය මුණ ගැහිලා ධර්මය අහන්න සලස්වපු නිසා. එහෙනම් මේ දෙක අපිට බාහිරින් ලැබුණ පමණින්ම ඊටු ටික සම්පූර්ණ වෙන්නේ නැහැ. මොකද ඊටු ටික ඒ ටික තම අතුලින් යන්න ඕන එකක්. දැන් මට පාසල් අවදීදී කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරක් එක්ක ධර්මය අහන්න සැලසුණත් ධර්මයට හිත යොමුණත් ඒක පින්වත්නි සමහරලාට මගේ ජීවිතේ මම දැකලා තියෙන්නේ මට මේ ජීවත්ව ඉන්න කල්යාණ මිත්‍රයෙක් නෙමෙයි ජීවතුන් අතර නැති කල්යාණ මිත්‍රයෙක් පිටක් මට ධර්මයට යොමු වෙන්න ලැබුණේ පූජනීය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේගේ උන්වහන්සේගේ අපවත් වීම තමයි මට බලපෑවේ ධර්මයට හිත යොමු වෙන්න. ඒ දවස්වල මට මතකයි මම අපි ඉස්කෝලේකට යාළුවෝ අතර ඉස්කෝලේ ඇරිලා එනකොට සමහරලාට පිටුමත්නේ පත්තරයක් ගන්න දහම් පත්තරයක් තියෙන ඔබ දන්නවා සතිපතා පිට වෙන හැම පෝයකටම මේ දහම් පුවත්පත අපි කියමු බුදුසරණ පත්තරය කියලා අපි කතා කරනවා මේ පත්තරේ ගන්න මං හරි කැමතියි ධර්මයට හිත යොමුනාට පස්සේ නමුත් අර යාළුවෝ එකපාරට මේක කොයි විදියට ග්‍රහණය කරයිද කියන ප්‍රශ්නේ තිබුණා ඉස්කෝලේ යන වයසේ මේක ගන්නකොට එතකොට ඒකට අපි කළා උපක්‍රම සමහරලාට පින්වත්නි. ඒ පත්තරේ එන දවස ඉලක්ක කරලා යාළුවෝ සියලු දෙනා අතර ඔය අයිස් පැකට් එහෙම ගන්නවා එක්කෙනෙක් අරගෙන අනිත් අය ඔක්කොටම බෙදලා දෙනවා ඉස්කෝලේ ඇරලා එකට එන යාළුවෝ. ඒ අර පත්තරේ එන දාට යාළුවන්ට ඒ ටික අරන් දෙන්නේ මම. ඒතර මම කඩේට ගිහිල්ලා අර ටික ගන්න ගමන් පත්තරේ තීන්සරේ අරගෙන බෑග් එකේ දා ගන්නවා. ඉතින් එහෙම අරගෙන එනවා සමහර දාට පින්වත්නි අපි දහම් පොත් කියවනකොට ඉස්කෝලේ පන්තියේම මම දහම් පොත් කියවන්න පුරුදු පෙළඹුණා. හැබැයි මම ඒක කළේ කාටත් නොතේරෙන්න ඒ සමබර බව තියාගෙන අපිට සාමාන්‍යයෙන් පන්තියේ මේසේ අපි ලියන මේසේ කොටස් දෙකක් තියෙනවා. උඩ ලියන කොටසත් තව ඊට යටින් තව තට්ටුවක් තියෙනවා. අපිට අවශ්‍ය පෑන් පැන්සල් ඒවා තියාගන්න පුළුවන් තට්ටුවක්. ඉතින් මම උඩ තට්ටුවේ ඒ මේසේ තියෙන උඩ ලෑලි තට්ටුවට ඔළුව තියාගෙන අත ගහගෙන අනිත් තට්ටුවේ පොත තියාගෙන ඔඩොක්කුවට පොත එන විදිහට තියාගෙන තමයි බලන්නේ. එතකොට පොතේ යට පිට කවර වෙන්නේ නැහැ කාටවත්. පොතක් කියවනවා කියන එක තේරෙනවා ලෝ ගහගෙන. නමුත් සමහර විටයි නවකතා පොතක් කියවනවා. ඒ වගේ හිතනවා අර මොකද්ද කියවන්නේ කියන එක තේරෙන්නේ ඉතින් ඒ විදිහට මම අන්තිමට ඒ විදිහේ ධර්මයේ තේරුම් ගනිමින් පස්සේ පාසලේ බොහෝ ගුරුවරුන්ටත් ධර්මයට භාවනා වැඩසටහන වලට යොමු වෙන්න මම කල්යාණ මිත්‍රයෙක් වුණා අපේ පාසලේ. එතකොට අද අපේ පාසලේ බොහෝ ගුරුවරු භාවනා වැඩසටහන් වලට යමින් ධර්මය නිතර ශ්‍රවණය කරන පිරිසක් බවට පත් වෙමින් කල්යාණ මිත්‍රත්වයක් ඒ අයට ලබා දෙන්න මට පුළුවන්කම ලැබුණා. අර විදිහට සමබර බවක් රැකගෙන නමුත් මට කල්යාණ මිත්‍රත්වය ලැබුණේ එතකොට ජීවතුන් අතර ඉන්න කෙනෙක්ගෙම නෙමෙයි. ඒ කොයි විදිහකින් හරි පින්වත්නි අපිව ධර්මයට යොමු කරන පින් ඇති කෙනෙකුගේ ඇසුරක් සැලසෙනවා නම් එයා තමයි අපේ කල්යාණ මිත්‍රයා. එතනින් පස්සේ අපිට යම්තාක් ධර්මයේ කියා දෙන පිරිසක් ඉන්නවනම් ඒ හැම කෙනාම අපේ කල්යාණ මිත්‍රයෝ. හොඳට මතක තියාගන්න මම මේ වෙලාවේ මේ කියන දේ ඔබට යමෙක් ධර්මයේ අහන්න අවස්ථාවක් සලස්සලා නොදුන්නා වෙන්න පුළුවන්. හැබැයි ඔබ යමෙකුගේ පොතක් කියවලා ධර්මයට යොමු වුණා වෙන්න පුළුවන්. එතකොට ඔබ පොත කියවලා ධර්මයට යොමු වුණාට පස්සේ ඔබට හිතේ මම කවුරුත් ධර්මයට පෙළඹෙව්වේ නෑ මම තනියෙන් තමයි මේකට යොමු වුනේ. මමම මේ පොත් කියවලා තනියෙන් ධර්මයට යොමු වුණා. ඒ නිසා මම මේ කාගෙන්වත් එහෙම පිහිටක් ගත්ත කෙනෙක් නෙමෙයි මේක මගේ වැඩක් කියලා හිතෙන්න පුළුවන්. අපි දැක්ක එහෙම සමහරු කියලා තිබුණා. එක්තරා ස්වාමීන් වහන්සේ නමක් තමන්ගේ ජීවිත කතා පොතක් ලියපු අවස්ථාවක ඒ ස්වාමීන් වහන්සේ මේ ගැන කියලා තිබුණා මේක මම තනියෙන් කරගත් වැඩක් කියලා. අනේම තනියෙන් කරගත්ත දෙයක් කියන හැඟීමක් එන්නේ සමහරලාට පින්වත්නි පොතක් පතක් කියවනකොට අපිට හිතෙන්නේ මේක මම තනියෙන් ගත්ත දහම් තැනුමක්. මේක සාධාරණයිද බුද්ධ ශාසනය තුල හිතන්න ඒ ගැනත් මේ වෙලාවේදී මතක් කළ යුතුයි. පින්වත්නි අපිට ස්වාමින් වහන්සේලාගේ හෝ ගිහි කෙනෙක් හෝ ලියපු යම් දහම් පතක් කියවනකොට ඔබ ඒ පොත ඇසුරු කරලා තමන්ගේ නිවන් මගට උපකාර කරගන්න කරුණු දැනගත්ත කියමු. තමන්ගේ සසර ගමනට හරි තමන්ගේ මෙලොව යහපතට හරි පරලෝක සුගතියට හරි උපකාර වෙන දහම් කරුණක් ඔබ දැනගත්තා නම් ඒ දැනගත්ත ධර්මකාරණේ ඔබ ලබාගත් පොත තියනවා නේද මේ පොත ලියපු කෙනා පින්වත්නි ඔබට සජීවීව ළඟ ඉඳලා ධර්මය කියා දුන්න නොදුන්නට ඒ පොත ලියපු කෙනා ඔබේ කල්යාණ මිත්‍රයෙක් වෙනවද නැද්ද කල්යාණ මිත්‍රයෙක් වෙනවා ඒක මතක තබා ගත යුතුයි සමහර විට ඔබ සංයුක්ත තැටි ආදී දේ තනියෙන් හොයලා ඉගෙන ගන්න වෙන්න පුළුවන්. සමහර විට ඔබ රූපවාහිනී ගුවන් විදුලිය ශ්‍රවණය කරමින් ධර්මයට යොමු වුණා වෙන්න පුළුවන්. දැන් බෞද්ධයා ගුවන් විදුලිය ශ්‍රවණය කරලා සමහර ලාට ධර්මය ගැන හිතවිල්ලක්වත් තීච්ච නැති තරුණයෝ අපිට මුණ ගැහිලා තියෙනවා පින්වත්නි වාහනේ වැඩට යන අතරේ සමහර ලාට බැංකුව ආදී ආයතනවල රැකියාවේ යෙදලා ඉන්න ඇතැම් තරුණයෝ මේ උදේට වැඩට යන අතරේ වාහනේදී ධර්මය අහලා දැන් මේගොල්ලෝ නිතර ධර්මය අහන මට්ටමට හිත හදාගෙන තියෙනවා. ඒගොල්ලන්ට මෙතන වෙනස තේරෙද්දි. ඒතකොට මේ වගේ කෙනෙකුට හිතුනොත් එහෙම මාව කවුරුත් ධර්මයට යොමු කළේ නැහැ. මම මේ තනියෙන් වාහනේ යන අතරේ අහලා මේ ධර්මයට මම යොමු වුණේ. එතනදී පින්වත්නි ඔබේ මනස නොමග යනවා. ඇයි ඔබට ඔබ තනියෙන් මේක අල්ලගත්තා කියලා හිතනකොට ඒ තුල ඔබේ නිහතමානීත්වයක් වැඩෙන්නේ නැහැ. කල්යාණ මිත්‍ර ඇසුරක් මේ ශාසනය හැම කෙනෙකුටම තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ නිසා කල්යාණ මිත්‍ර ඇසුරකින් තොරව තනියෙන් මේක කරගත්ත කියලා අපි කාටවත් කියන්න බෑ. ඔබ ගුවන් විදුලියේ ශ්‍රවණය කරලා ඔබට ඒ ඇහිච්ච දහම් පදේ නිසා ඔබ ධර්මයට යොමු වුණා නම් ඔබ තනියෙන් ගුවන් විදුලිය ක්‍රියාත්මක කරගත්ත බව ඇත්තයි. යන ගමන් තනියෙන් හිත හිත ගිය ඇත්තයි. අහගෙන ගිය බව ඇත්තයි. හැබැයි ඔබ අහගෙන ගිය දේශනාව කරපු ස්වාමීන් වහන්සේ ඔබගේ අර ජීවිතේ වෙනස් කරන්න බලපාපු කාරණා කියලා දුන්නා නම් ඒ කරුණ ටික කියලා දුන්නේ ස්වාමීන් ඔබට ළඟ නැතත් උන්වහන්සේ ඔබට කල්යන මිත්‍රි. එතකොට ඔබට මේ විදිහට ධර්මය අහන්න වාහන යනකොට හරි අහන්න ගුවන්විදුලි නාලිකාවක් හැටියට ධර්මයේම නිතර ඇහෙන නාලිකාවක් බිහි කරපු අපේ දරණාගම කුසල ධම්මනායක සන්නහසේ ඔබට කල්යන මිත්‍රි. එතකොට ඒ කල්යාණ මිත්‍රත්ව නිසයි මම මේ ධර්මයට යොමු වුණේ කියන එක දැනගත්තොත් නිහතමානීකම හැදෙනවා. නැත්තම් මේ මන් තමයි තනියෙන් අල්ලගත්තේ වැඩේ කියලා හිතුවොත් අන්න වරදිනවා. ඒ වගේමයි පින්වත්නි තවත් වරදින තැනක් තියෙනවා. ඒ මොකද්ද? දැන් ඔය කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා සද්ධර්මය ලැබෙන එක බාහිරින්නේ. ඒ ලැබුණාට ඉතුරු ටික තමා තුළින්. මොකද ඉතුරු ටික යෝනිසෝමනසිකාරයයි ධම්මානුධම්ම පටිපදාවයි. යෝනිසෝමනසිකාරය කියලා කිව්වේ මොකක්ද? අර අහපු ධර්මයට අනුව නුවණින් විමසන එක, නුවණින් කල්පනා කරන එක. දැන් මේ නුවණින් කල්පනා කරන එකයි ධම්මානුධම්ම පටිපදා කියලා කිව්ව ඒ ධර්මයේ තමා තුළ මනස තුළ වඩමින් තමන් යම් කිසි විදිහකට මනස තුළ ධර්මයේ හසුරු හසුරු ඇති වෙන රාග සිතුවිලි ඇති වෙන ද්වේෂ සිතුවිලි ඇති වෙන මෝහ සිතුවිලි තමන් දුරු කරනවා. අපි හිතමු ඔබට තරහක් ඇති වෙනවා ඔබ තරහ දුරු කරනවා. මොකක් ඔස්සේද? අර අහපු ධර්මය ඔස්සේ විමසලා. දැන් ඒතර විමසීම කලේ බාහිර කෙනෙක්ද ඔබද? විමසීම කලේ තමන්. ඒ විමසලා තරහ දුරු කරගත්තේ බාහිර කෙනෙක්ද තමන්ද? ඒ තරහ දුරු කරගත්තේ තමන්. දැන් ඔන්න කල්යාණ මිත්‍රය ධර්මයේ කියා දුන්න එච්චරයි. දෙකක් එයාගෙන්. කල්යාණ මිත්‍රයාගේ ඇසුරයි සද්ධර්ම ශ්‍රවණය දෙකක් බාහිරින්. ඉතුරු දෙක විමසුවේ තමන් තරහ දුරු කර ගැනීම කියන ධම්මානුදම ප්‍රතිපදාව කරගත්තේ තමන්. දැන් ඒතකොට දෙකක් මගේ දෙකක් බාහිරින්. ඒ වුණාට පස්සේ ඔබට හිතේ පින්වත්නි, කල්යාණ මිත්‍රයාගේ ඇසුර භාගයක් තියෙනවා. ඉතුරු භාගේ මං තනියෙන් කරගත්ත වැඩක්. ධර්මයේ ඇහුණත් විමසුවේ මං හින්දා විමසලා තරහ දුරු කරගත්තේ කුසල් වඩාගත්තේ මං හින්දා අකුසලයක් දුරු කරගත්තේ මං හින්දා භාගයක් මගේ භාගයක් කල්යාණ මිත්‍රය කියලා හිතෙන්න පුළුවන් ආනන්ද හඳුරන්ටත් ඕක හිතනනේ ආනන්ද ස්වාමීන් වහන්සේ පින්වත්නි දවසක් කල්පනා කළා මේ බුද්ධ ශාසනය යන වැඩපිළිවෙල තුල භාගයක්ම කල්යාණ මිත්‍රය මත තියෙන කිව්වා. ඒ භාගයක් කල්යාණ මිත්‍රය මත කියලා කිව්වේ ඇයි? ඔය හතරෙන් කල්යාණ මිත්‍ර ආශ්‍රය බාහිරින් සද්ධර්ම ශ්‍රවණියත් බාහිරින් කල්යාණ මිත්‍රය නිසා යෝනිස මනසිකාරය තමාගෙන් ධම්මානුදම් ප්‍රතිපදාව තමාගෙන් ඒ නිසා ආනන්ද හඳුරන්ට හිතුණා කල්යාණ මිත්‍රයගෙන් භාගයක් දුර්භාගය තමාගේ. නමුත් බුදුරජාණන් වහන්සේ වෙලාවේ ආනන්ද හඳුරන්ට වදාළේ ආනන්ද එහෙම කියන්න එපා කිව්වා මේකේ 100%ක්ම කල්යාණ මිත්‍රයා නිසායි කිව්වා. එතකොට 100%ක් කල්යාණ මිත්‍රයා නිසා කියලා කිව්වේ ඇයි? මේ ගැන ඔබ කල්පනා කරයි. එතකොට යෝනිසෝ මනසිකාරය කරේ මමනේ තනියම. කල්යාණ මිත්‍රයා නෙමෙයිනේ. කල්‍යාණ මිත්‍රයා මට ඇසුර දීලා ධර්ම දුන්න බවත්තයි නුවණින් විමසෙයි මමනේ. එතකොට තරහ දුරු කරගෙන ඒ අකුසලයේ දුරු කර ගැනීම නම් ඇති ධම්මානුදම් පටිපදාව කලේ මමනේ තනියෙන්. භාගයක් නෙමෙයි ඔක්කොම කියලා කියන්නේ කොහොමද? ඔබට එහෙම හිතෙන්න පුළුවන් පින්වත්නි. ඒ වගේ තේරුම් ගන්න අපි උපමාවක් කියන්නම්. අපි හිතමු ඔන්න කවුරු හරි දෙන්නෙක් එකට එකතු වෙලා ලොකු ගල් කුලක් උස්ස ගන්නවා. ඒ ගල් කුණ ගල් කුල අපි ගල් කණුවක් කියමු. මෙන්න මේ ගල් කණුව උස්සගෙන කොතනකට හරි ගිහින් තියන්න ඕනේ. හිතන්න ඔබ මීටර් 100ක් 150ක් විතර දුරින් දැන් මේ ගල් කුළුණ ගෙනහිල්ලා තියන්න ඕනේ. මේ දෙන්න බොහොම අමාරුවෙන් වාරු කරගෙන ඔක උස්සගෙන ගිහිල්ලා අර මීටර 100ක 150ක දුරින් තියෙනවා. තිබ්බට පස්සේ වින්වත් නේ දැන් අපි හිත මීටර 100ක් දුරින් ගිහින් තිබ්බේ කියලා. කාට හරි කියන්න පුළුවන්ද මේ මීටර 100 දුර අරගෙන එනකොට මෙන්න මේ මීටර 50 මේ මෙන්න මේ පුද්ගලයා තමයි ගෙනාවේ. ඉතුරු මීටර 50 අනිත් පුද්ගලයා තමයි ගෙනාවේ. එහෙම කියන්න පුළුවන්ද? 50ක් මෙයාගේ 50ක් මෙයාගේ කියලා භාගයක් ගෙනාවේ මෙයා ඉතුරු භාගය ගෙනාවේ මෙයා කියලා කියන්න බෑ. දෙන්නම එකට තනියෙන් උස්සගෙන ආවා. දෙන්නම උස්සගෙන ඇවිල්ලා දෙන්නම තිබ්බ එක භාගයක් මෙයාගේ භාගයක් කරේ කියලා කියන්න බෑ. එතකොට කොහොමද කියන්න වෙන්නේ? දෙන්නාගේම උදව්වෙන් තමයි ගෙනිච්චේ. ආන් ඒ වගේ පින්වත් මේ ශාසනය තුල කල්යාණ මිත්‍රය ඇසුරු කරනකොට සද්ධර්ම ලැබෙනකොට එතන ඒ දෙක කල්යාණ මිත්‍රයකින් බව ඇත්තයි. යෝනිසමනසිකාර කරන එක ධම්මානුදම්පටිපදාව තමාගේ බව ඇත්තයි. ඒ කියන්නේ නුවණින් විමසලා කෙලෙස් දුරු කරගන්න එක තමාගේ. හැබැයි මේ වැඩ දෙක දෙක දෙක හැදෙච්ච ඔය හතර සම්පූර්ණයෙන්ම පින්වත්නි දෙන්නම එකට එකතු වෙලා ගිය වැඩ. ඇයි එහෙම කියන්නේ? කල්යාණ මිත්‍රය අසුරු කරලා සද්ධර්මය ලැබෙන එක එයාගෙන් ලැබුණට අපි අසුරු කරේ නැත්තම් අපි සද්ධර්මය ඇහුවේ නැත්තම් එතෙන්ද එහෙනම් අපේ උදව්වක් ලැබෙලා තියෙනවද නැද්ද? කල්යාණ මිත්‍රයාගේ අසුරට අපිට කල්යාණ මිත්‍රයාගේ පැත්තෙන් උදව් ලැබෙනවා වගේම අපිත් කල්යාණ මිත්‍රයාට උදව්ව ඒ කියන්නේ අපි උදෙසා අපි දෙයක් කරලා තියෙනවා අපි වෙනුවෙන් අපි කියලා කියන වගේ කල්යාණ මිත්‍රයා මම ඇසුරු කළේ. ඇසුරු කරේ මම ඒ නිසා එතනට මමත් එකතු වෙලා තියෙනවා. කල්යාණ මිත්‍රයා ධර්මයේ කියා දෙනකොට මම ඇහුවා. ඒ නිසා අහන්නත් මම එකතු වෙලා තියෙනවා. එහෙනම් කල්යාණ මිත්‍රයාගේ පැත්තෙන් යායි කරගහනකොට බර මමත් මේ පැත්තෙන් කරගහලා තියෙනවා. දෙන්නම එකතු වෙලා තමයි වැඩේ කළේ. ඊට පස්සේ යෝනිසමනසිකාර කරේ මම තනියෙන්. තරහක් ඇති වෙච්ච වෙලාවේ ධර්මයට නෝනින් විමසුවේ මම තනියෙන්. හැබැයි ඒක මම තනියෙන් හිතුවේ කල්යාණ මිත්‍රය කියලා දුන්න දෙයක් නේ. එහෙනම් හිතන්න මට උපතින් තනියෙන් ආවේ නෑ. හිතා හිතුවේ මම කල්යාණ මිත්‍රය කියලා දුන්න දේ. එහෙනම් මේ කියලා දුන්න දේ හිතනකොට මං තනියෙන් හිතුවත් හිතන එක මගේ හිතන දේ කල්යාණ මිත්‍රයගේ. එනිසා යෝනිසෝමනසිකාරයටත් කල්යාණ මිත්‍රයාගේ උපකාරය තියෙනවා. ධම්මානුධම්ම පටිපදාව කියන ඒ නුවණින් විමසීම නිසා පින්වත්නි අර තරහ ආදී නැති වෙන එකේදීත් රාග ආදී නැති වෙන එකේදී යම් කියලා කෙලෙස් දුරු වෙන එකේදීත් කල්යාණ මිත්‍රයාගේ උදව්ව තියෙනවද නැද්ද? තියෙනවා. මොකද හේතුව කල්යාණ මිත්‍රයා ওই ධර්මයේ කියලා නොදෙන්න මං තරහක් ඇති වෙනවා දන්නෙත් නැහැ. සමහර සාමාන්‍ය සමාජ පින්වත්නි මේ ඔය ධර්මය ගැන හිතක්වත් නැති අහිංසක මිනිසු ඉතින් පව් උපතින්ම ආපු අර ගොන් මෝඩකම හිම්මම අරගෙන යන මිනිස්සු ඉන්නවා. ඒ ඒ කියන්නේ ධර්මයක් ඇහුණත් හිත යන්නේ පිනක් නෑ. අපි අර ධර්ම දේශනාවකට සමහරවිට පින්වත්නි කියලා ඇමතුවට ඔය පින්වත්නි කියන ගොඩේම කිසිම පිනක් නැති මිනිස්සු ඉන්නවා. ඇයි පිනක් නැත්තේ? ධර්මයේ කිව්වට ඒකට හිත ඇඳ ඇදෙන්නේ නැහැ. ඇදෙන්නේ නැත්තේ ඇයි? ඇද ගන්න බෑ. ඒ කියන කාරණාවට හිත යන්න පින ඕනේ. පින තිබ්බොත් තමයි අනේ කොච්චර වටින දෙයක්ද මේ කියන්නේ කියලා ඒ උපදේශනෙට හිත දුවන්නේ. ආස කරන්නේ. ඒකට තමාගේ අභ්‍යන්තරයෙන් ඇති වෙනවන පිනක් ඕනේ. ඒ පින ඇති වුණොත් පින්වත්නි තමන්ට ඔන්න කල්යාණ මිත්‍රයෙක් ඇසුර ලබා ගන්න පුළුවන්. යෝනිසෝමනසිකාරයට හිත නමා ගන්න පුළුවන්. ඒ ඔක්කොටම අර පින ඕනේ. එතකොට ඒ ටික තියෙන කෙනා තමයි අහපු ධර්මයට අනුව කෙලෙස් දුරු කරගන්නේ. නැත්තම් අපි සිහිය පිහිටනවා කියලා එකවත් දන්නේ දැන් අපිට ඉස්සර මේ පාරේ යනකොට මගතොට යනකොට බස් එකේ යනකොට සමහරලාට පින්වත්නි තරුණ කාලේ නිසා ඇතැම් ගෑනු ළමයි දකිනකොට ඇති වෙන සිතුවිලි අපි දන්නේ නැහැ මේවා රාගසිතුවිලිද කෙලෙසිතුවිලිද කියලාවත්. නමුත් ධර්මයේ තේරුම් ගන්නකොට දන්නවා ඔන්න අපි කියන්නේ මේ පාසල් අවදීදී වෙච්ච සිතුවිලි ඒ සිතුවිලි ධර්මයේ තේරුම් ගන්නකොට තේරෙනවා ආ මේක කෙලෙස්. එහෙම අපිට ඒ මේ කෙලෙස් කියන එක තේරුණා ධර්මයේ තේරෙන්න තේරෙන්න. අන්නේ තේරෙන්නේ පින්වත්නි මෙතෙක්කල් නොතිබිච්ච තේරුමක් මේ හිතට ගලාගෙන එන්නේ. ඔය හිතන්න ඕන නැති එකක් හිතන්නේ කියන එක දෙන්නේ. ඕක හිත හිතේදී මරුණොත් එහෙම සතර පාය උපදී නේද කියලා සිතුවිලි දෙන්නේ කවුද? සිහිය විසින්. ඒ සිහිය අපිට ඇති වුණේ කල්යන් මිත්‍ර ඇසුරු කරන ගතට පස්සේ. නැත්තම් එන්නේ නැහැ මේව නිකන් උපතින්. එතකොට පින්වත්නි ධම්මානුධම්ම පටිපදාව කියන එකත් එහෙනම් කාගේ අතේ තියෙන එකද? කල්යාණ මිත්‍රයා උදව්ව දුන්න හින්දා මේ ධම්මානුධම්ම පටිපදාවට අපිට එන්න පුළුවන් උනේ. එතකොට අපි තුලින් ඇති කරගත්ත යෝනිසෝමනසිකාරයේ ධම්මානුධම්ම පටිපදාව කල්යාණ මිත්‍රයා නිසා. ඒ වගේම කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය කියන දෙක කල්යාණ මිත්‍රයා නිසා. අනිත් පැත්තෙන් කල්යාණ මිත්‍රාශ්‍රය තමන් ලබාගත් හින්දා සද්ධර්ම ශ්‍රවණේ තමන් කරපු හින්දා එතන තමන්ගේ උදව්ව තියෙනවා. ධම්මානුදම් පටිපදාව යෝනිසමසිකාරය තමන් කරපු හින්දා එතන තමන්ගේ උදව්ව තියෙනවා. මේ තමනුයි කල්යාණ මිත්‍රයි දෙන්නම එකට එකතු වෙලා තමයි මේ හතරම කරගෙන යන්න තියෙන්නේ. භාගයක් කරයාගේ භාගයක් මෙයාගේ කියන්න බෑ. තව උපමාවක් කියනවා නම් ඔක තේරුම් ගන්න. ඔබ හිතන්න පින්වත්නි ඔබට මම දැන් දකින්න ලැබෙනවා ළමයි දෙන්නෙකුයි ඒ ළමයි දෙන්නගේ අම්මවයි තාත්තවයි. ළමයි දෙන්නගෙම අම්මයි තාත්තයි. දැන් මේ හතර දෙනා දැක්කට පස්සේ ඔන්න ඔබ කියනවා මේ ළමයි දෙන්නගේ අසවල් ළමයා කල්යාණ මිත් මේ තාත්තගේ අසවල් ළමයා අම්මගේ. අපිට එහෙම කියන්න පුළුවන්ද? මේ ළමයා අම්මගේ ළමයා තාත්තගේ කියලා කියන්න බෑ. මේ ළමයාත් අම්මගේ තාත්තගේ. අර ළමයාත් අම්මගේ තාත්තගේ. අන්න ඒ වගේ තමයි බාහිරින් කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රය සහ සද්ධර්ම ශ්‍රවණය කියන දෙක කල්යාණ මිත්‍රයාටම පමණක් හේතු වෙච්ච ගන්න මේ තමාගේත් කල්යාණ මිත්‍රය කියලා. ඊළඟට තමන් විසින්ම කරන යෝනිසමනසිකාරයයි ධම්මානුදම් පටිපදාවයි කියන දෙක තමාගේම කියන්න බෑ. කල්යාණ මිත්‍රයාගේ තමාගේ දෙන්නගෙම මේක දෙන්නටම එකතුයි. එතකොට මේ හතරම පින්වත්නි යන්නේ කල්යාණ මිත්‍රයාගේ අසුරත් එක්ක නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ ශාසනය වැඩේ ඉවරන කරනකම්ම ඒ කියන්නේ මේ අරහත්ත්වයටපත් වෙනකම්ම කල්යාණ මිත්‍රයාගේ අසුර ඕනේද නැද්ද? ඕනේ. ඒ නිසා මේක චූටි දෙයක් නෙමේ අපිට කල්යාණ මිත්‍රයෙක් ඇසුර කියන එක පින්වත්නි. මොකද සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ දැන් පෙන්වලා තියෙනනේ කල්යාණ මිත්‍ර ඇසුර තෝරගනිද්දි තමන්ගේ සම මට්ටමේ හෝ තමන්ට වඩා දියුණු වෙච්ච කෙනෙක් තෝරගන්න ඕනේ. කල්යාණ මිත්‍රයෙක් වශයෙන් විතර ඇසුරු කරන්න. ඇයි තමන්ට වඩා දියුණු වෙච්ච කෙනෙක් තෝරගන්න කියලා කියන්නේ? අපි හැම තිස්සෙම පින්වත්නි හිතන්න පුරුදු වෙලා තියෙනවා අපේ මට්ටම තුල අපිට පේන දේ හරි. ඒක තමයි සාමාන්‍ය අපිට මේ මිනිස් හිත නෙමෙයි ඕනම පෘ탁ජන හිතක් හැදිලා තියෙන ස්වභාවය Tamanට හිතෙන එක හරි. Tamanට පේන එක Taman හරි කියලා හිතන එක හරි. අපි කරන වැඩේ අපිට හිතෙනවා හරි. සමහරලාට පින්වත්නි අපි හරි කියලා කරපු වැඩේ කාලයක් ගියට පස්සේ අයියෝ ඒක කරලා තියෙන වැරදිනේ කියලා හිතන කාලයක් එනවද නැද්ද? එනවා. දැන් ඔය චූටි කාලේ අපිට මතකයි අපි හරි කියලා හිතනවා තාත්තලා වැරදි කියනවා. නමුත් අපි කරනවා. එතකොට තාත්තලාට හොරෙන් හරි කරනවා. තාත්තලා වැරදි කියලා කිව්ව එක අපි හිතුවේ තාත්තලාට වැරදිලා. අපි හරි. නමුත් අපි තාත්තලා වයසට ආවට පස්සේ එතකොට අපිට තේරෙනවා නෑ අපිට දා වැරදිලා තාත්තලා හරි. අන්නේ වගේ පින්වත් මේ ධර්ම මාර්ගය තුලත් උහුම වැඩක් වෙනවා. ඒ කියන්නේ අපි හරි කියලා කරන දේ අපිට වඩා හිත දියුණු වෙච්ච ප්‍රඥාවෙන් දියුණු වෙච්ච කල්යාණ මිත්‍රයට තේරෙන එක වැරදි. කොටින්ම මේ ශාසනය තුළ හරියට විමසන නම් පින්වත්නි තමාට අවබෝධය ඇති වෙන්න ඇති වෙන්න තමා ගැන හැඟීම් වැඩි වෙනවනේ Tamanට. ආ මට දැන් අවබෝධ වෙනවා. මට දැන් තේරෙනවා. මට දැන් හරි දෙයක් තියෙනවා. එහෙම හිතනවනේ මං සීල් රකින්න දැන් මට සමාධියක් තියෙනවා. මං අනිත් අයට වඩා දැන් ශ්‍රේෂ්ඨයි. තමන් ගැන හැඟීම වැඩි වෙනවද නැද්ද? සාමාන්‍ය සමාජයේ ඉන්න මිනිහෙකුට තමාගේ ගැන අර තක්සේරුවට වඩා ධර්මයට යොමු වෙච්ච මනුස්සයාගේ තක්සේරුව ටිකක් වැඩි වෙන ගතියක් අපිට පේනවා. මොකද සාමාන්‍ය සමාජ මිනිස්සුන් නම් Tamanට ලැබිච්ච ධනයකින් භෝග සම්පත් වලින් තනතුරකින් බලයකින් තමාගෙන හැඟීම මතු කරගෙන ඉඳී. හැබැයි මිනිහට හැමතිස්සෙම ඕක මතුවේවි මගේ මගේ ගතිය එන්නේ නැහනේ. නමුත් මේ සිල් රකින්න ගිය මිනිසයාට ඊට වඩා වැඩි ඒක. ඇයි එහෙම කියන්නේ? සාමාන්‍ය සමාජයේ පින්වත්නි ධනවත් මිනිස්සු අඩුම නෑ ගොඩක් ඉන්නවනේ. එතකොට ධනයක් ඇති මිනිහෙකුට දුප්පත් මිනිස්සෙක් දකිද්දී Taman ගැන මාන්නේ යා මේ දුප් මේ මිනිසට වඩා මට හොඳට ධනය තියෙනවා කියලා. නමුත් පින්වත්නි මේ මිනිස්සුන්ට වඩා මට හොඳට ධනෙ තියෙනවා කියන මාන්නේ ආවට තවත් ධනවත් විශාල පිරිසක් ඉන්න නිසා හැම කෙනාම ඇසුරු කරනකොට මම ධනවත් මං ධනවත් කියන හැඟීම එන්නේ නැහැ. හැබැයි දැන් මේ සීලයක් රකින්න ගියාම සීල් රකින්න මිනිස්සු සමාජෙ වැඩි නෑ. එතකොට යාට අර දුස්සීල මිනිස්සු දකින්න දකින්න හැමතිස්සෙම මං තමයි සිල්වත් මං තමයි සිල්වත් කියලා තමන් ගැන හැඟීම වැඩි. ඒක අර ධනවත් කියලා තමන් ගැන හිතන මිනිහට වඩා සිල්වත් කියලා හිතන මිනිහට වැඩි හිතන්න තියෙන ඉඩකඩ සිල්වතුන් ලෝකේ අඩු හින්දා. එතකොට පින්වත්නි මෙතනදී Tamanට Tamanගේ වැඩෙන ಗುಣධර්ම කෙරෙහි තමාගේ කෝණය ඉස්සරහට ඇවිල්ලා හිතෙනවනම් මං මෙතන දෙයක් කරනවා කියලා ධර්ම මාර්ගේ ප්‍රමාද වෙන්න ඒකත් හේතුව. මොකද උකට හොඳම උදාහරණයක් කියත හැකි අනුරුද්ධ කියලා ස්වාමීන් වහන්සේ නමක් හිටියා. මේ ස්වාමීන් වහන්සේට පින්වත්නි අනුන්ගේ හිත කියවන්න හරිය හොඳට පුළුවන්. ඉතින් එතකොට දැන් අනුන්ගේ සිත් කියවන එකේ මේ ශාසනයේ අග්‍රස්ථානය පවා ලැබුවා. මේ ස්වාමීන් වහන්සේ. දැන් උන්වහන්සේ අනාගාමී ඵලයටත් පත් වෙලා හිටියේ. සෝවාන් වෙලා සකදාගාම වෙලා අනාගාම වෙලා කියන උන්වහන්සේට තව රහත් වෙන්න විතරයි තියෙන්නේ. නමුත් මේ සයන්න්සේ අවුරුදු ගාණක් ධර්මයේ පුරුදු කරනවා සමාධිය වඩනවා හොඳට සිහිය පවත්නවා උන්වහන්සේට අරහත්ත්වයටපත් වෙන්න බෑ. අනාගාමීවමයි දැන් අවුරුදු ගාණක් තිස්සේ ඉන්නේ. මොකද හේතුව? උන්වහන්සේට හිතා ගන්නත් බැහැ හේතුව. උන්වහන්සේ දවසක් පින්වත් සරියුත් ස්වාමීන් වහන්සේත් එක්ක කියනවා බලන්න සාරිපුත්තයන් වහන්සේ මට හොඳට අනුන්ගේ හිත කියවන්නත් පුළුවන්. මං අනාගාමීත් වෙලා ඉන්නවා. දෙවිරුපව මාත් එක්ක හොඳට නිතර කතා බහ කරනවා. මට මේ ඔක්කොමත් තියෙනවා. තාම රහත් වෙන්න බැරුණානේ කියලා කිව්වා. ඒතර දැන් අනාගාමී වෙච්ච කෙනාට පින්වත්නි මාන්නේ තියෙනවා. ඒක සියුම් වශයෙන් ඉතුරු වෙලා තියෙනවා. ඒක අස්මි මාන්නේ, බෙමි කියන මාන්නේ. ඒක ඔබට මතක ඇති ඔය දස සංයෝජනවලදී අනාගාමී වෙච්ච කෙනා සකාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස කාමරාග පටිග කියන පහ දුරු කරනෝනේ. හැබැයි යාට ඉතුරුයි තව ඉතුරු ටික. රූප රාග තියෙනවා, අරූප රාග තියෙනවා, මාන්නේ තියෙනවා, උද්දච්ච තියෙනවා, අවිජ්ජා තියෙනවා. ඉතින් ඒ ටික තියෙන හින්දා මාන්නෙත් තියෙනවා. වෙමී කියන මාන්නෙ. දැන් ඕක පවත්ව පවත්ව ඉන්නවනම් මාන්නෙ පවත්ව පවත්ව ඉන්නවනම් රහත් වෙන්න පුළුවන්ද? බෑනේ රහත් වෙන්නේ මේ පහ දුරු කරන්න ඕනේ. රූප රාග, අරූප රාග, මාන උද්දච්ච අවිජ්ජා කියන ටික දුරු කරොත් තමයි රහත් වෙන්න පුළුවන්. නමුත් දැන් මේ සවිනාසේ මට අනුන්ගේ කියවන්න පුළුවන් අනිත් අයට වඩා එකක හිතන්න හිතන්න මාන්නේ දුර වෙනවද මාන්නේ වැඩෙනවද? මහන්න වැඩෙන උන්වහන්සේට තේරුන්නේ නැහැ. උන්වහන්සේ හැමතිස්සෙම හිතන්නේ බලන්නකෝ මේ අනිත් අයට වඩා මට කොච්චර හොඳට අනුන්ගේ හිත කියවන්න පුළුවන්ද? මම කොච්චර හොඳට දෙවිවරුෙක් නිතර ඇසුරු කරනවද? මට මේ ටික හොඳට පුළුවන් මං ඇයි තාම rahat වෙන්නේ නැත්තේ? ඕකමයි හිතන්නේ දැන්. සරියුත් සයන්හන්සේ එතකොට මේක දැනගත්ත උන්වහන්සේ මතක් කළා අනුරුද්ධ ඔබ ඔය හිතනවනේ මං දැන් අනාගාමි මට අනුන්ගේ හිත කියවන්න පුළුවන් හොඳට මට දෙයියොත් හොඳට කතා බහ කරනවා. ඔය හිතන නිසාමයි ඔබ රහත් වෙන්නේ නැත්තේ. ඒ නිසා මන් දැන් අනාගාමි මට අනුන්ගේ හිත කියවන්න පුළුවන් ගා හිතන එක අතහැරලා දාන්න එතකොට ඔබ රහත් වෙයි කිව්වා. අර හැඟීම් අතහැරලා දැම්මා. තේරුම් අරගෙන අවබෝධයෙන්ම ඉක්මනින්ම රහත් වුණා. බලන්න උනේ මොකද්ද? අනාගාමීලත් පින්වත්නි හිර වෙච්ච තැනක් තිබුණා ඉදිරියට යආගන්න බැරුව. Tamanට තේරෙන්නේ නැහැ එතන Tamanට හිර වෙච්ච බව. Tamanට තේරෙන්නේ Tamanට මෙතනින් ඉස්සරහට අඩිය තියාගන්න බැරි බව. මෙච්චර දෙයක් කරගෙන අනුන්ගේ හිත කියවන්න හොඳට ප්‍රබල හිතක් ඇදිලත් හිර වෙච්ච තැනක්. පින්වත්නි Tamanට උඩින් ඉන්න කල්යාණ මිත්‍රෙක් තමයි වරද දැක්කේ. අපිට ඒ වගේ අපේ වරද පේන්නේ නැතුව අපිට වඩා උඩින් ඉන්න කෙනෙක් අපේ ඇසුරු කරනකොට ඒ කෙනාට අපේ වරද පේන අවස්ථාව වුණ තරම් තියෙනවා. අන්නේ නිසා තමයි උඩින් ඉන්න කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්න කියලා කියන්නේ. මොකද හේතුව සාමාන්‍යයෙන් ඕක මම තේරුම් ගන්න මෙහෙම උපමාවක් කියන්නම්. ඔබ හිතන්න යම්කිසි අසුචි ටිකක් එක්ක සෙල්ලම් කරන සූටි ගිරිසප්පෙක් උතින් මවාගෙන මුත්‍රා ටිකක් එක්ක සෙල්ලම් කරන ගිරිසප්පෙක් දැන් මේ මුත්‍රා ටිකට අතින් ගගහ එයා hina වෙවි ආසාවෙන් සෙල්ලම් කරනවා කියලා කියමුකෝ දැන් මේ ළමයා ඔහොම සෙල්ලම් කරද්දී කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කිව්වොත් ඔය පුතේ ජරාව ඕක සෙල්ලම් කරන්න එකක් නෙමෙයි. තාම වචන කතා කරන්නත් බැරි ළමෙක්. තාම කිරිසප්පයක්. ඉතින් කවුරු ඇවිල්ලා කිව්වත් ඕක එපා. ඕක ජරාව. ඕක සෙල්ලම් කරන එක නෙමෙයි. කිව්වට මේ ළමයා තේරුම් ගන්නවද? නෑ. සමහරට මේ ළමයා අර මුත්‍රා ටිකට අතින් ගගහා වින්දනයක් ලැබලබ හිටියානම් සතුටක් ඇති කරගෙන හිටියානම් මේ ළමයා මේ මුත්‍රා ටික ළඟින් ඈත් කරද්දී ළමයා අඬයිද hina වේද? අඬනවා. එයා අකමැති අර ටිකින් ඈත් කරනවට. නමුත් එයාට තේරෙන්නේ මේක හොඳයි. මේක සෙල්ලම් කරන්න තියෙන එකක්. මේක මට ඕනේ හැමදාම සෙල්ලම් කරන්න. එයා එහෙම හිතයි. හැබැයි පින්වත්නි මේ ළමයාට වඩා වැඩිච්ච මනසක් තියෙන කෙනාට තමයි තේරෙන්නේ මේ සෙල්ලම් කරන්නේ සෙල්ලම් කරන සුදුසු එක නෙමෙයි කියලා. එනිසා අපි හැමෝගෙම මනස සම්පූර්ණ වැඩිලා නැති නිසා අපිට මේ හරිය අපි මහා ලොක්කා කියලා හිතන් ඉන්නකොට අපිට වඩා වැඩිච්ච මනසක් තියෙන කෙනාට තේරෙනවා මෙයා මේ අසුචි වගේ දෙයක් අල්ලාලා ඉන්නේ කියලා. හරි? එතකොට ඊට වඩා මනස මේ කිරිසප්පයගෙම වැඩෙනකොට මං කියන්නේ අර අසුචි ටිකට අතින් ගගහ සෙල්ලම් කරන කිරිසප්පයගෙම මනස ඊට වඩා වැඩෙනකොට එතකොට ඔන්න පින්වත්නි ඒ වැඩිච්ච මනසක් තියෙන්න තියෙන්න මෙයාම තේරුම් ගන්නවා මේ අසුචි සෙල්ලම් කරන්න සුදුසු එකක් නෙමෙයි. එතකොට එයාම අසුචි අතාරිනවද නැද්ද? අතාරිනවා. අපි හිතමු දැන් අවුරුදු එකමාරි දෙකේ වගේ ළමයා තමයි දැන් මේ අසුචි වලට ගගහයි තියෙන්නේ. දැන් මේ ළමයා මාස ගාන ඉඳලා ඉන්න ළමයා අවුරුද්දක අතර වයස කියන මාස ගානක් අවුරුද්දක වයස. දැන් මේ ළමයා පින්වත්නි අවුරුදු දෙකමාරක් තුනක් හතරක් විතර වෙනකොට මෙයාට අසුචි ටිකක් දුන්නත් ඕකෙන් සෙල්ලම් කරන්න කියලා කරයිද? කරන්නේ මේ කලින් ඉපාගියොත් අඩපු ළමයා. දැන් දුන්නත් සෙල්ලම් කරන්නේ. දැන් මෙයා බෝනික්කෝ එක එක සෙල්ලම් බඩු අරගෙන සෙල්ලම් කරනවා. සෙල්ලම් කාර් දැන් ඊවෙන් තමයි මෙයා සෙල්ලම් කරන්නේ. එතකොට එහෙම නැත්නම් අපි හිතමු වැලිබත්තු වෙනවා. කොම් පිට්ටු හදනවා. දැන් ඒව තමයි යාගේ සෙල්ලම්. එතකොට තව ටිකක් මෙයා වැඩෙන්න වැඩෙන්න නිකන් හිතන්න ඔබ අවුරුදු 13 12 14ක වයසට ආව කියලා. දැන් මෙයා අසුචි වලින් සෙල්ලම් කරන්නේත් නැහැ. කිව්වත් සෙල්ලම් කරන්නේ. දැන් මේ අවුරුදු 12ක 13ක 14ට ආපු ළමයා හෝම් පිට්ටු වලින් සෙල්ලම් කරන්නේත් නැහැ. දැන් මෙයා මොනවද සෙල්ලම් කරන්න ගන්නේ? දැන් මේ ක්‍රිකට් ගහයි, කැරම් ගහයි, වොලිබෝල් ඒව තමයි දැන් එයාගේ සෙල්ලම්. එන්න එන්න එන්න මෙයාගේ මනස වැඩෙද්දී මෙයාටම තේරෙනවා මං කලින් සෙල්ලම් කරපු දේ සුදුසු නෑ ඒක නිකන් බොළඳ දෙයක්. එයාටම තේරෙනවා යාම අතාරිනවා. අන්න ඒ වගේ මේ ධර්ම ධර්මයේ තුල තමන්ගේ මනස වැඩෙන්න වැඩෙන්න පින්වත්නි. තමන් කරන දේ තමන්ට තේරෙන බොළඳයි මම මෙච්චර කල් කරපු දේ. තමන් කතා කරපු දේ තමන්ට තේරෙනවා මේ බොළඳ දෙයක් කතා කරේ. තමන් හිතපු දේ තමන්ට තේරෙනවා මේ බොළඳ දෙයක් හිතුවේ. එතකොට එයා අතාරිනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අසුචි වලින් මුත්‍රා ටිකෙන් ගගහ සෙල්ලම් කර කර ඉද්දී මෙයාම කවදා හරි තේරුම් අරන් අත්තරිය බව ඇත්තයි. හැබැයි අපි හිතමු ගිනි පෙනෙල්ලක් කරන් සෙල්ලම් කරා කියලා. ගිනි පෙනෙලි වලින් සෙල්ලම් කරන යද්දි ගිනි පෙනෙල දැකලා ඒකට ආසාවෙන් අත තියන්න යද්දි ඕකෙදිත් අපිට කියත හැකිද අනේ දරුවම තේරුම් අරන් කවදා හරි අතහැරගනි. එහෙම කියත හැකිද අපිට? බෑ එතෙන්දී ඈත් කරන්න කෙනෙක් ඕනේද නැද්ද? ඕනේ. ඊට වඩා තේරෙන කෙනෙක් ඉන්න ඕනේ ඈත් කරන්න. අසුචි ටික වගේ නෙමෙයි. අන්නේ වගේ පින්වත්නි අපි සමාජය තුළ මේ ධර්මය පුරුදු කරන්න යනකොට අපි ගිනි පෙනෙලි වගේ අත තියෙන තැන් තියෙන්න පුළුවන්. අන්නෙතනින් අපිව ඈත් කරන්නට අපිට වඩා වැඩිච්ච මනසක් තියෙන කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ඕනේද නැද්ද? ඕනේ. ඒ ඇසුර ඒ විදිහට ඇසුරු කරද්දී පින්වත්නි, ඒ කල්යාණ මිත්‍රය කියලා දෙදිදී ඒකට කැමති වෙන්නත් ඕනේ. මොකද එහෙම සමහර අතීතයේ සිදුවීම් තිබුණා කියලා දෙන දෙයට කැමැත්තෙන් හිත ඇති කරගත්තට පස්සේ වේරුණා. නැත්තම් නොමග යනවා. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඒ වගේ සිද්ධිය ඕන තරම් තියෙන දැන් අය එක ස්වාමීන් වහන්සේ නම බුදුරජාණන් වහන්සේට මේ රෙහි වෙලා ගිය තැනක් තියෙනවා. උන්වහන්සේ කියපු දේ පිළිගන්නේ නැතුව මේ ධර්ම මාර්ගේ නෙමෙයි සාමාන්‍ය දෙයක. බුදුරජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ පින්වත්නි ගමනක් වඩනකොට මේක කෙලින් බුද්ධ දේශනාවෙම තියෙන එක ගමනක් වඩනකොට පාරවල් දෙකක් හම්බුණා. ඒ කියන්නේ මේ තුම්මං හන්දියක් ආපු පැත්තයි තව යන්න දෙපැත්තකට බෙදිලා දැන් පාර. මේ බෙදිච්ච පාරවල් දෙකෙන්ම Tamanට යන්න ඕන තැනට යන්න පුළුවන්. හැබැයි දෙකෙන්ම යන්න පුළුවන් වෙද්දී එකක් ටිකක් ළඟයි හැබැයි අනතුරුදායකයි හොරු එහෙම ඉන්නවා. අනිත් එක ටිකක් ඒ තරම්ම ළඟ නෑ. හැබැයි ආරක්ෂිතයි හොරුන්ගෙන්. දැන් මේ පාරවල් දෙකෙන් කෝකෙන්ද යන්නේ කියලා බලනකොට අර ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට යෝජනා කළා ස්වාමීනි අපිට ඉක්මනින් යන්න පුළුවන් හින්දා අපි මේ පාරේ යන්න. බුදුරජාණන් වහන්සේ අදාලා නෑ භික්ෂුව ওই පාර එපා මේ පාරේ වඩිමු. බුදුරජාණන් වහන්සේ සුදුසු පාර පෙන්නද්දි පෙන්නද්දි අර සනස පිළිගත්තෙම නැහැ. උන්වහන්සේ හරි අකී කරුණා ඒ වෙලාවේදී මන්ද ඒක කොහොම කළාද කියලා දේශනාවේ නම් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ සිවුරු ටික එතනම බිමින් තිබ්බල ඔබ වහන්සේට ඕනනම් ඔබ වහන්සේ ওই පැත්තෙන් එන්න මම වඩනවා මේ පැත්තෙන් කියලා. එච්චරට දූෂිත හිතක් ඒ වෙලාවේ මෙයාගේ හිතේ ඇති වෙලා තියෙනවා. මොකද පාත්‍රයේ යට තියෙනවා දරණුවා සාමාන්‍යයෙන් ඒක පාවිච්චි කරනවා පාත්‍රයට ආධාරකයක් බිම තියන්න. එතකොට ඒ ආධාරකය එක්ක බිමින් තියලා පාත්‍රය උඩින් සිවුරු ටික තැන්පත් කළා වෙන්න පුළුවන්. නමුත් තථාගතයන් වහන්සේගේ පාත්‍රයට සිවුරු ටිකට ඒ දේ කරන්න තරම් මනසක් දූෂිත වුණා කිව්වම මේ දේ කරලා අර උන්වහන්සේ ගියා අර පැත්තෙන්. බුදුරජාණන් වහන්සේ ශාන්තව තමන් වහන්සේ තෝරාගත්ත පාරෙන් වැඩම කළා. භාග්‍යතුන් වහන්සේට වඩින්න ඕන තැනට වැඩම කළා. දැන් අර භික්ෂුව ළඟපාරෙන් ඇවිල්ලා තාම නැහැ. ටිකක් අරුවක් විතර ගියාට පස්සේ මෙන්න එනවා සිවුරු ඉරාගෙන, පාත්‍ර කුඩු කරගෙන, ලේ පෙරාගෙන. හොරුන්ගෙන් ගුටි කාලා. සමහර විට පින්වත්නි අර පාත්‍රේ බිම තියපු ආදී අකුසලයේම ਦਿੱත්ත ධම්ම වේදිනිය ලැබෙන්නේ නැති. හොද්දට ගුටි කාලා ඇවිල්ලා සමාව ගන්නවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි ඔබ වහන්සේ කියපු දේ මම ඇහුවේ නෑනේ කියලා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ ළඟ වුණත් පින්වත්නි කියපු දේ අහන්න නැතුව අනාථ වෙච්චයි හිටියා. ඉතින් අද ගැන ආයමුතුෙන් අහන්න දෙයක් නෑ අපිට. අපි හැමදෙනාම අපිට ගැන තේරුම් ගන්න ඕනේ අපිට කල්යාණ මිත්‍රයෝ ඕනේද නැද්ද? ඕනේ. කල්යාණ මිත්‍රයා අපිට වඩා දෙයක් දන්න කෙනෙක් අපි අසුරු කරන්න ඕනේ අපිට වඩා දෙයක් තේරෙන කෙනෙක්. ඒ වගේ මේ තේරුම් අරන් අපිට කියන දෙයට අපි අවනත වෙන්නත් ඕනේ. ඒ කල්යාණ මිත්‍රයාගේ සද්ධර්මය අපි යෝනිසෝ මනසිකාරයෙන් තේරුම් නුවණින් විමස විමස ධමානුධම්ම පටිපන්න වෙනවා නම් අපි තුල සෝතාපට්ටි අංග හතර වැඩෙනවා. හරියට ඔබ මේ ධර්ම මාර්ගය ඔය විදිහට ඇසුරු කරනවා නම් ඔබට සෝතාපන්න වෙනවා කියන එක ඉක්මනින්ම කරගන්න අපහසු වෙන්නේ නැහැ. ඔය අංග හතර හරියට දිනු කරගන්නවා නම් ඉතින් මේ අංග හතර ප්‍රබලම කාරණේ වෙච්ච කල්යාණ මිත්‍ර ඇසුර පිළිබඳවයි අද අපි වැඩිපුරම ඔබට මේ තේරුම් කරලා දුන්නේ මේ කාරණා හතරම ඔබ තුල ඇති වේවා ඔබ ඒකාන්තයෙන්ම පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඉක්මනින්ම සිත දියුණු කරගන්නා කෙනෙක් බවට පත්වන්නට වාග්ය වාසනාව ඇති කරගන්න මේ පින දොබට හේතු ආසනා වේවා කියලා අපි ආශිර්වාද කරනවා සාදු සාදු සාදු